ශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකට නාමලුව පුරාණ විහාරාධිපති ප්‍රණිති පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබානී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 අපසුතස්ස භාවසච්ච කතා දුක්ඛතා මච්චරියස්ස ඡාග කතා දුක්ඛතා දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතාපි සාදු සාදු සාදු සදහවත් පින්වත අද ධර්ම අනුශාසනාව සඳහා මාත්‍රකාව වශයෙන් තෝරගත්තේ ඒ ඒ පුද්ගලයන් සඳහා දුෂ්කර වූ කතා පහක් පිළිබඳව කියවෙන දුක් කතා සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතේ තමයි මේ සූත්‍රය අපට ඉගෙන ගන්නට ලැබෙන්නේ සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා ඒ ඒ පුජ්‍යලයන් සඳහා පුද්ගල කතා පහ. දුෂ්කර ඕනවොන්ට අහන්ත අකමැති. ඒ වගේම නොපිළිගන්න කතා පහක් තිබෙනවා. ඒ කතා මොනවද? පළමු බැලන. අසද්දස්ස සද්දා කතා දුක්ඛතා. ශ්‍රද්ධාව නැති තැනක් තාත්. ශ්‍රද්ධාව පිළිබඳව කතා ඇසීම දුෂ්කර අකමැති දෙවෙන් දුස්සීලස සීල කතා දුක්කත දුස්සීල වූ පුද්ගලයාට සිල්වත් වීම පිළිබඳව ඒ ගැන අහන්තය අකමැති ඒක දුෂ්කරයි අහන්තයට අපස්සතස බාහුසච්ච කතා දුක්කත තුන්වෙනි ඇසුරු කෙරුව නැති තැනත්තාට බෞද්ධ කතා දුෂ්කර ඒ වහන්සයා තමයි හතරවැන්න මච්චර්ය සත්‍යාග කතා දුක් කතා ලෝභකම නැත්තම් මසුරුකම ජීවිතේ මනමින් පවත්වන ලෝභී කෙනාට දාන කතා පිළිබඳව දීමනාව පිළිබඳව කෙරෙන කතා අහන්ත දුෂ්කරයි. ඊට යා අකමැති. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතා. අඥානවන්ත කෙනා ප්‍රඥා කතා පිළිබඳව එවන්නක් අහන්ත යාට අමාරුයි. සමස්ත ලෙස බැලුමම හොඳ දේ පිළිබඳව වටිනා දේ පිළිබඳව දැනගත යුතු දේ පිළිබඳව අවබෝධ කර ගන්නට ලැබීම. ඊටම වටිනවා. සමන් යොමු කෙරේ. සුසුසා සමන් යොමු කිරීම ඊටාම වැදගත්. ඇවුන් කන් දීම. සමන් දෙන්න පුරුදු වෙන්න ඕනේ අපි. ඇහුම් කන් දෙන්න ඕනේ අපි. බොහෝ දේ අපිට දැනගන්න ලැබෙනවා. බලන්න අපේ සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා තෙරුන් වහන්සේ කොයිතරම් උතුම් කෙනෙක්ද ඒකසල්තීන් වික්ෂූන්ගෙන් අග්‍රයි ධර්ම භාණ්ඩාගාරිකට අමතරව උන්වහන්සේට තනතුරු රැසක් තිබුණා. ඉන් ප්‍රධානම එකක් තමයි එක්වරක් යමක් කිව්වම මතකයේ තියෙන එක මනමින් පවත්වා ගත හැකි. උත්තමයන් වහන්සේලා අතුරින් ආනන්ද හාමුදුරුව තමයි ප්‍රමුඛ. ඒ තරම් ධර්ම ශක්තිය තිබෙනවා. සමන් යොමකට පුරුද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මහා ධර්මස්කන්ධය අනදහාමුදුරෝ දන්නවා කුරක් නෑ. ඒ තරම් උන්වහන්සේට මතකයි. සවන් දීමේ කුසලය බලය. එම් කන්දි. උන්වහන්සේ අහන්ත බොම කැමති. ධාරණය කර ගන්නට කැමති. හොඳට සවන් දෙනවා. සෙත්හි ධාරණය කර ගන්නවා. මේ අහුන් කන් දීම පුද්ගලයා පරිපූර්ණ කෙනෙක් බවට පත් කරමු. ඉගෙන ගන්න දරුවෝ, පාසල් දරුවෝ, ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍යාවකදී අංග අතරින් තිබිය යුතු ගුණාංග අතරින් ප්‍රධානම අංගයක් සුසුසා ගුණය. සමන් යොමු කෙදී. ඇහුන් කන් දීම. ඒක දරුවෝ පමණක් නොවේ. හැම කෙනා තුළම තිබෙන්න ඕන වටිනා ධර්මතාව. සමන් යොමු කෙදී. ඔක්කොමල්ලම කියවන්ටම තමයි කැමති. බහුතර කතා කරන්න කැමති. සමන් දෙන්න අය අඩුයි. ඇහුම් කන් දෙන අය අඩුයි. කතා කරනකොට සමහර අය සිටිනවා අසද්දස්ස සද්ධා කතා දුක්කතා. ශ්‍රද්ධාව නැති අය. පැහැදීම නැති අය. තනුරුමන් කෙරෙහි විශ්වාස නැති අය. ප්‍රසාදේ නැති අය. අවබෝධය නැති අය. ඒකලන්ට තුනුරුවන් පිළිබඳව වැදගත්කමක් උත්තමයන් පිළිබඳව. වටිනාකම වැදගත්කම. ඒවා අසන්න හරිම අකමැති. ශ්‍රද්ධාව නැති කෙනා මිත්‍යා දෘෂ්ටියට බසින්න කෙනා. හොඳ දේවල් කිරීම හොඳ වචන භාමිතය හොඳ ක්‍රියාමන් කිරීම හොඳ සිතිවිලි මනසේ පුරව ගැනීම ඒවා තිබෙන වටිනාකම කොතෙක් කියවනි. ඒවා අහන්ත කැමති නැහැ. ශ්‍රද්ධාව නැහැ. සිල්වතුන් දකින්ට අකමැති. හොඳ දේ අහන්ත බණ අහන්ත අකමැති. තොනරුවන් කෙරේ පැහැදීම විශ්වාසය නැහැ. මිත්‍යා දෘෂ්ටික අදහස් මිත්‍යා දෘෂ්ටික ක්‍රියාකාරකම් ඒවට පැලඹෙච්ච අය ඒ බය භයානකකම ඒවයි අසාර බඳ ආදීනව විපාක පිළිබඳව කියා දෙනවට අකමැති ඒ වහන්ත කැමැත්ත නැහැ ශ්‍රද්ධාවන්ත වීම තමන්ගේ සංසාර ගමන වහා වහා නිම කර ගන්නට මාර්ගයේ පෑදෙන ශ්‍රද්ධාවන්ත කෙනා බොහෝ දුරට තමන් කෙලෙස් දුරු කරන්ට උත්සාහවන්ත වෙනවා එයා තමන්ගේ තිබෙන අකුසල ධර්ම වහා නැති කරගන්න වෙනසින් උත්තම වූ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දවන් කළ මාර්ගයට බැස ගන්න අතිශයින්ම උත්සාහවන්ත වෙන්න සසර දුකෙන් මිදෙන්න එවැනි කටයුතු වල යෙදීමේ උදානත්වය ඒ වහන්ත කැමැති නැහැ අසද්දස්ස කීවේ එකයි ශ්‍රද්ධාව නැති කෙනා සද්ධා කතා මේ පැහැදීම් පිළිබඳව ඒ කතා අහගෙන ඉන්න අමාරු බලන්න බුදුරජාණන් වහන්සේ දෙවුණන් වේද වැඩි සිටි සරියුත් මොගලන් මහ රහතුන් වහන්සේලා හිටියා ආනන්ද නන්ද රාහුල මහාකාශ්‍ය අනුරුද්ධ ආදී වශයෙන් කොයි තරම් උත්තම හාමුදුරුවෝ වැඩ හිටියා දහස් ගණන් ලක්ෂ ගණන් මහත්ෝ උතුම වැඩ හිටියේ. ඔයා අතරින් දේවදත්ත හාමුදුරුවොත් හිටියා. කොපමණ නම් පිරිස් බණ ඇසුවද? තුනුරුවන් පිළිබඳව ධර්මය ශ්‍රවණය පිළිබඳව ධර්මයේ හැසිරීමේ වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කරේ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා ඒ බණ දේවදත්ත හාමුදුරන්ට ඇහුනේ නැහැ. හොඳ දේවල් අහන්න කැමති වුණේ නැහැ. නරක, නපුරු, භයානක, දුෂ්ටකම්, කොරිරුකම් ඒවට තමයි කැමැත්ත තිබුණේ. ඒවා තමයි හැම වෙලාවෙම සිටි. කරන්ට බැරි දේවල් තමයි ක්‍රියාත්මක කරන්ට හැදුවේ. මේක තමයි විනාශයට හේතු වුනේ. ඒ නිසා අහන්න දුෂ්කරයි. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව පිළිබඳව කතා. දුස්සීලස්ස සීල කතා දුක්කත. දුසිල් කෙනාට එයා කැමති නැහැ සිල්වත් වීමේ වැදගත්කම. කාය වචන දෙකේ සංවදය සීලය. සිල්වත් කෙනා කාය වචන දෙකෙන් සංවදයි. ප්‍රාණඝාත පනද්දම්පං පරදාරංචකායිති සත්ව ඝාතනය සරකම කාම මිත්‍යාචාර මේ කියන වැරදි තුන කයින් කරන්නේ මුසාපේ ශුන්‍ය පරිසං සම්පප්පලාපා වාචත වචනෙන් වැරදි හතරක් කදෙනවා බොරු කීම කේලම් කීම සතපරුස වචන කීම හිස් වචන කීම. මේ වචනයෙන් කියවෙන භයානකම වැරදි හතරක්. ඒ වයින් සංවරණ එයා සිල්වන්ත කෙනෙක්. වචනයෙන් කරන වැරදි හතර, කයෙන් කරන වැරදි තුන. මේ කියන අකුසල කර්ම හත. සිල්වන්ත කෙනා එයා වහා බහැර කෙරෙනවා. සිල්වත් වීමේ වටිනාකම Tamanta ඊටාම උදාර සැප ලබා ගැනීම. Taman සිහියෙන් කටයුතු කරන. තාගත් ප්‍රසාදයේ තලක්වෙන. බව භෝග යසීසු සැප සම්පත් ලබනවා. වන්දනීය පූජනීය කෙනෙක් බවට පත් වෙනවා. සසර පුරාම ඊට උසස් භවගාමී ජීවිත ලැබෙනවා. ආයුබන්න සැප බල පඤ්ඤා. පංචමිත සම්පත් වලින් පෙරුණ ජීවිත ලැබෙනවා. ඉතින් ඒවය වැදගත්කම එසේ වීමේ තිබෙන උදාතපම අහන්න කැමති නෑ දුස්සීල කෙනා. සතුන් මරන්න එපා කියනවට කැමති නෑ දුසිල් කෙනා. බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් ලැබෙනවා. වෛශ්‍රවණ දේවතාවගෙන්. ස්වාමීනි අද අපගේ යකුන් යක්ෂණියෝ මහා රැස්වීමක් අද පවත්වනවා. නිජ්ජපූර්ත පර්වතයේ තමයි කැදෙන්නේ. ඔබාන්සෙත් වැඩියොත් මේගොල්ලන්ගේ ආකල්ප දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඔබ වහන්සේ කෙරෙහි තිබෙන කෙබඳු අවධානයක්ද කියන එක දැනගන්න වැඩෙන්ට හොඳයි කියන්නේ. බුදුහාමුදුරුවොත් වැඩියා. උන්වහන්සේ වදුට යක්ෂණ යක්ෂණිය කෑ ගහන්ත වුණා. විරෝධත්වයේ පළ කළා. වෛශ්‍රවණ දේවතාව කියනවා. මේ බුදුහාමුදුර වැඩලා ඉන්නේ. වඳින්නේ කිව්වා. අපි කැමති නැහැ. අපි කැමති නැහැ. බවත් ගෞතමයන් වහන්සේට අපි විරුද්ධයි. එතුමාට පමණක් නෙමෙයි. එතුමාගේ ශ්‍රාවක සංඝදවරටත් අපි විරුද්ධයි. වෛශ්‍රවණ දේවතාව අහන විරුද්ධවන්ට හේතු කිම? මෙයත් මෙයාගේ ගෝලෙද කොච්චර වාක්‍යයන්ද පාණාතිපාතා පටිවිද අදින්නා දානා පටිවිද කාමේසු මිච්ඡාචාරා පටිවිද මුසාවාදා පටිවිද සුරාමේ රය මජ්ජපමා දත්තානා පටිවිද ප්‍රාණඝාත කරන්තිප සරකම් කරන්තිප කාමයන් වර්ධවා හැසිරෙන්තිප බොරු කියන්නෙප සුරාව බොන්ටෙපා ඕවමයි කියන්නේ. කොච්චර වාත් කියන්නේ. ඔය ටික කරන්න එපයි කියලා. අපිට මනාප අපිට අවශ්‍යම අපිට ප්‍රිය අපට නැතුවම බැරි ඔය කියන කරුණු පහ කරන්න එපයි කියනවා නම් අපි මොකටද මෙයාට වඳින්නේ? මෙයාගේ ශ්‍රාවකයන්ට වඳින්නේ මොකටද? අපි මෙයාට ගරු කරන්නේ නැහැ. මෙයාගේ ශ්‍රාවකයන්ට ගරු කරන්නේ නැහැ. බලන්න සිල්වත් වීමේ වැදගත්කම පන්සිල් ආරක්ෂක දීමේ වැදගත්කම කියනවටවත් කැමති නැහැ. යකුන් යක්ෂණ ඒගොල්ල විරුද්ධ වුණේ බුදුහාමුදුරුවන් ශ්‍රාවක සංගරුවනට සිල්වත් වීමේ වැදගත්කම කියනවටයි විරුද්ධ. කැමති නැහැ හේතුව දුසිල් ඒගොල්ලෝ. ඒගොල්ලේ භවයේ ඉඳගෙන අපරාණ සත්ත ගහත සතකම් කාම සේවනයේ බරුවහා සුරාව පානි යමනුෂ්‍යන්ට ඒකට උමන කරන කරුණ වෛස්කවන දේවතාව අහනව බුදුහාමුදුරුවන්ගේ ඇයි මේගොල්ල මේවට ප්‍රිය කරන්නේ මේත ඈත බබවලත් මේගොල්ල මනුෂ්‍ය භාවයේ ඉඳද්දි කරලා තියෙන ওই වැරදි පාප. ඒගොල්ල දුසිල්වයි කටයුතු කරලා තිබේ. ඒ විපාක හැටියට ඔය දුක්ඛිත භවයන් කරා ගමන් කරන යක්ෂ භූතාත්වල් ලැබෙන ඒ වැරදිම කරන ඒව තුලම ලඟි ඒවා තුලම නිරතව මරණයෙන් පසු යලි එතනම ඉපදෙන අනන්තවත්ෝ විපාක විඳ විඳින්න මේ වෙලාවට සිල්වත් වීමේ වැඩකත්කම වැඩක් නැහැ සිල්වත් වීමේ උදානත්වයේ වැඩක් නැහැ වඩක තරුණයෝ තියා බොහොම භයානක විදිහට ගම් ජනතාවට බියවර්ධමින් ඒගොල්ලන්ට පහර දෙමින් එයාගේ දේ පැහැර ගනිමින් අශ්ලීලව හැසිරුණා. ඒගොල්ලන්ගේ මේ නරක හැසිරීම ප්‍රධාන වශයෙන් පංචශීල ප්‍රතිපදාව නොමැතිකම්. ඒ නිසා එක්තරා ඌරු පැටවි මේ තරුණයන්ට බණ කිව්වා. ඒගොල්ලන්ට බණ කිව්වා. පන්සල් සොරකීමේ වටිනාකම කියා දුන්න. ඒ තරුණ දරුවන් Taman මනුෂ්‍ය භවයටත් අවුත්. ඊතා පාත් කටයුතු යෙදීම පිළිබඳව ඌරගෙන් බනහලා ජීවිත හදාගත්තා. පංච පාපයෙන් මිදෙන්න තීරණය කළා. දුසිල්ව හැසිරීම ඊතා බියදනක බව. ඒ ඌඩ පැටිය බනට කිව්වා. අපටත් මේ තිරිසන් ගති වලට එන්ටබුනේ පෙර අපි පන්සල් බිඳ ගැනීම නරක විදියට හැසිරීම එහි ප්‍රතිඵල හැටියට තිරිසන් ගත වෙලා කාලයෙන් කාලයට අපට වද මෙදෙන්න වෙනවා නිරන්තරයෙන්ම තිරිසන් සතුනට අනුන්ගේ කුසපුරවන්ත බෙලීවන්ත වෙනවා ඒ අයගේ කුසපුරවන්ත අපේ ජීවිත කැපකරන්ත වෙනවා බෙලි කැප කැප මැරෙන්නේ බෙල්ල කපල මරන්නේ ඌරාගෙන්, කොකුලාගෙන්, එළුවාගෙන්, ගවයාගෙන් එවැනි සතුන්ගේ බෙල්ල කපලා මරන්න. මේ දුසිල් වීම පන්සිල් බිඳ ගැනීම විපාක. මනුෂ්‍ය භවය කියන්නේ කොතරම් උතුම් තැනක්ද? කොයි තරම් පින්කද ගන්න පුළුවන්? ඇත්ත වශයෙන්ම දිව්‍ය ලෝකවල ඉපදුනාටම හිතන හිතන විදියට පින් කරන්ට බෑ. බබලෝ තලවලට ගියයි කිව්වට අපට තරම් එහෙම පින් හොද ගන්න බෑ. දාන දීම, සීල සමාදාන, නොයෙක් පුත පූජා, වැඩිහිටියන්ට සැලකීම් උපස්ථාන, දෙමාපියන්ට ගරු කිරීම උපස්ථාන, දුගී මගී යාචකයන්ට උපස්ථාන, රෝගීන්ට උපස්ථාන, බෝධි පූජා, බුද්ධ මන්දිර, දානමාන පිළිපින්කම්, මහා පින්කම් මේවා අපිට තනං කරගන්න ඒගොල්ලන්ට ඉඩක් නැහැ. මෙහි ඉන්න මිනිස්සු දඟලනවා දිව්‍ය ලෝකෙ දුවන්. දෙවි දේවතාවියෝ දෙව්ලොවේ ඉන්න අය දඟලනවා මෙහි. මනුෂ්‍ය ලෝකෙ උපදී. සිල් පුරන්ට පුළුවන් හොඳ. ඒ නිසා සිල්වත් වෙන්න. පන්සිල් ආරක්ෂා කරන්න. තරුණයෝ 30 දෙනාම නමග ගියාය. ඌරපැටියගෙන් බනහලා පන්සිල් සමාදන් වුණා එයාගේ ඌට පැටව මේ තරුණයන්ව පංචශීලයේ පිහිටෙව්වා. ඒගොල්ල පන්සිල් ආරක්ෂා කළා. අවුරුදු 60000ක් පන්සිල් ආරක්ෂා කළ පිනේ ජීවිත අවසානයේදී බබලව උප්පත්තිය ලැබුවා. අපමණ කාලයක් සැප විඳලා ජීවිත අවසන් කරලා මනුෂ්‍ය ලෝකයට ආව යලි. ඒ තමයි භද්දවග්ගයේ කුමාරවරුනි. ඒ 30 දෙනා තමයි බද්ද වර්ගයේ රාජකුමාරවරු වෙලා ඉපදෙලා එක බණ පදයක් ඇසීමෙන් සංසාර දුකෙන් ගැලවිලා උතුම් නිවන් අවබෝධ කළේ මහා රහතන් වහන්සේලා වුණි බද්ද වර්ගයේ මහා රහතන් වහන්සේලා බද්ද වර්ගයේ කුමාරවරු 30 දෙනා රහතන් වහන්සේලා වුණේ එක බණ පද ඇසීමෙන් ඒ මොකද්ද මේ වාසනාව පන්සිල් හා රක්ෂකල පිළ පංචශීල ප්‍රතිපදාවෙන් නිරත වීමේ පින. ඒ නිසා මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න සිල්වත් වෙන්න. සිල්වත් වීමේ වැදගත්කම Tamanta බොහෝම ප්‍රතිඵල ලැබෙනවා. සමාධියට මහා වූ සැනසීමක් ලැබෙනවා. මේවා ගැන කියනවා තහන්න කැමති නෑ දුසිල්ලයි. පංච පාප කරන දස අකුසල් වල නිරතව සිටින වෛරී ක්‍රෝධී පුද්ගලයෝ මහත්ෝ කෙලස් භරිත පුද්ගලයෝ හොඳ දේ අහන්න කැමති නැහැ. සිල්වත් වීමේ වැදගත්කම කියනවට අහන්න කැමති නැහැ. ඒගොල්ලන්ට මේ වයිම් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා. වාසි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් කොහොමද ගැලපෙන්නේ? ඒ නිසා සිල්වත් වෙන කෙනා සැනසෙලි මඟ හදා ගන්නවා. දුස්සීල කෙනා අපායට පාර කපා ගන්නවා. තිරිසන් ආත්මවල ළඟිනවා. අනන්ත දුක් විඳින්නට වෙනවා. එහෙම නැත්නම් යක්ෂ භූත බව වලට යනවා. ඒගොල්ලෝ කරන්නේ ධර්ම වැඩ. කන්නේ මිනීමක්. ඉන්නේ 아무 සෝන් පිටේ වෙල. මොන සැනසීමක් කියලාද? කොයි තරම් ධර්මද බලන්න. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන්ම වදාළේ දුර්ලභංච මනුස්සත්තං කියලා. මිනිසත් බව ලැබීම දුර්ලභයි. දෙවියෙක් වීම දුර්ලභයි කිව්වේ නැහැ. දෙවොලව ඉපදීම දුලබයි කියුවේ නෑ. ඒක නෙමෙයි කියුවේ මනුෂ්‍ය භවයේ තේම දුලබයි. මනුෂ්‍ය අපිට තමයි හොඳට පින් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. සිත්සේ කුසල වඩන්න පුළුවන්කම තියෙන්නේ. හොඳ නරක තේරුම් යනවා. පිනපව තේරුම් යනවා. කලියුත්ත නොකලියුත්ත තේරුම් යනවා. මේ ඔක්කොම අපි දැනගන්නේ මනුෂ්‍ය ලෝකෙට ආනිසයි. එබැවින් මිනිසෙක් වීම ඉතාවුතුයි. මංශභාවයේ ඉපදීමම මහත් කුසලයක්. දුස්සීලස සීලකතා දුක්ඛතා. දුසිල් පුජ්‍යලයාට මහත් වූ භයානක විදියට වැරදි වැඩ කරන අයට සිල්වත් වීමේ වැදගත්කම පළක් නැහැ. වැරදි වැඩ කරලා පාප කර්ම කරලා අනන්ත දුක් විඳිනවා කියන ඒවා අහන්න කැමති නැහැ. ඒගොල්ලෝ වැරදිම කර කර වැරදිම කර කර පව්කම් කර කර දුසිල් ගමනක් යනවා. අපායටම පාර කපාගන්න. ඒ නිසා ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා කතා වැඩක් නැහැ. දුස්සීල කෙනාට සිල්වත් වීමේ වැදගත්කම වැඩක් නැහැ. අපසුතස් බාහුසච්ච කතා දුක්ඛතා. අසුපිදෝ තැන් නැති කෙනා අහල දෙ අහපු දෙයක් නැහැ. බොහෝ දේවල් අසා තිබීම තමයි අසුපිදෝ තැන් ඇති කෙනා. නමුත් මොනවත්වත් මහල නැහැ. කියවල නැහැ. දැනුම නැහැ. මොකුත් නැහැ. එවැනි පුද්ගලයන්ට බොහෝ දේවල් ගැන කතා කළාට තේරුමක් නැහැ. ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලන් එකම එකම කතා කරන ලාමක, ඊටාම දුක්ඛසාදනක, ඕලාරික, අසංවර ඒ වගේ ඒවා තමයි කැමැති අහන්න සවන් දෙන්නේ. බොහෝ දේවල් ගැන ධර්මයේ පිළිබඳව සාහිත්‍ය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව නීතිය පිළිබඳව ආගමික කටයුතු පිළිබඳව මෙලොව පරලොව පිළිබඳව කුසල අකුසල පිළිබඳව කලයුත්ත නොකලයුත්ත පිළිබඳව මනුෂ්‍යත්වයේ වැදගත්කම පිළිබඳව මේකක්වත් අහන්න කැමති නැහැ නොඑක් නොඑක් විෂයන් පිළිබඳව නොඑක් විෂයන්ට අදාළව කරුණු තොරතුරු දැනගන්න එක අවශ්‍යයි අද ගොඩාක් තොරතුරු දැනගන්න බෞද්ධතම ණය අඩු. ඕනතරම් දොඩෝන ඉන්නවා. දන්නවා කියලා හංගවන්න පෙන්න ණය ඉන්නවා. නමුත් හරියට අවබෝධයක් නැහැ. එකක් දෙකක් පිළිබඳ නෙමෙයි බොහෝ දේ පිළිබඳ අපිට දැනුවත් වීම අවශ්‍යයි. මනුෂ්‍ය ජීවිතයේ මනාව සකස් කරගන්න විදි ඉගෙන ගන්න. බණ අසනකොට ධර්ම සාකච්ඡා කරනකොට උගතුන් ඇසුරු කරනකොට ගුණවතුන් නැනවතුන් ඇසුරු කරනකොට සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කෙසේදයි Tamanට අත්දැකීම් ලබා ගන්න. බොහෝ දෙයක් දැනගන්න. ශාස්ත්‍ර ශිල්ප හැම දෙයක්ම ඉගෙන ගන්න. මොනවා හරි එකක් දෙකක් ඔහේ අතපතක කයින්දලා තේරුමක් නැහැ. හැම දෙයක් පිටවදම දැනුවත් වෙන්න ඕනේ අපි. ඒකනේ අපේ බුදු පියාණන් වහන්සේ ਸਰවඥතා ඥාන. උන්වහන්සේ ਸਰවඥ සියල්ලම දන්නවා. සත්ත්ව ලෝක පිළිබඳව, සංස්කාර ලෝක පිළිබඳව, අවකාශ ලෝකයේ පිළිබඳව මනාව අවබෝධයක් වෙනවා ලෝක විදු. තුන් ලෝකේ ගැන උන්වහන්සේ දන්නවා. හැම ශේත්‍රයක්ම කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බැලුවම සෑම පැත්තක්ම කතා කරලා තියෙනවා. අවවාද අපට ලබා දීලා තියෙනවා. උගතෙක් වෙනවා නම් බුද්ධ සම්පන්න කෙනෙක් වෙනවා නම් ඇසුරු පිරෝතෙන් තියෙනවා. හොද්දට සමන් දෙන්න. අහන්න. ඇහුම්කන් දීමෙන් තමයි ඒව දැනුවත් වෙන්නේ. කතා කර කර කතා කර කර දොඩමල් මේ නිරන්තරයෙන්ම ඉඳ සමහර අය හරි කැමති. කතා කරන හැම දෙයක්ම ප්‍රතිඵල රහිතයි. එක්ක බොදුවක්, එක්ක කේලමක්, එක්ක සැඩේ පරුසයි, එක්ක හිස් වචන. කොයිතරම් භාවිත කරනවද බලන්න මේ වැරදි වචන. වෛරය, ක්‍රෝධය, තරහව, පරිගැනීම, කලකෝලහල, ගෙන ඇවිදීම, පැටලවීම මේවට නේද අද කතා කරන්නේ. සංසොන් වීම, සාමකාමී වීම, සැනසීම ඒවට මඟ පාදන කතාවල අද නැහැ. අද හැම වෙලාවම ආවේගශීලී. මොකක්වත් කියලා පරිමහන්ත බෑ. දන්නේත් නෑ. යමක් අහන්නේ නෑ. වැදගත් දේ ශාස්ත්‍රීය දේ කිව්වට සමන් දෙන්නේ නෑ. වෙන වෙන જાති කියමු. වල්පල් දඩන. ඒ ඒ මොකද Tamanට අවබෝධය නෑ. පොතපත කියවන්නේ නෑ. සමන් යොමු කරන්නේ නෑ. පරිශීලනය කිරීමක් නෑ. අත්දා බැලීම් කරන්නේ නෑ. නව අත්දා බැලීම් නව සොයා ගැනීම ඒවට යන්නේ නැහැ. අන්න ඒකයි මේ වරද්ද. කොයි තරම් දෙයක් ඉගෙන ගන්න තියෙනවද අපිට? කොයි තරම් දේවල් දැනගන්න තියෙනවද අපිට? කොයි තරම් දේවල් අපි අවබෝධ කරගන්න තිබෙනවද? කිසිම නැහැ නේද අවබෝධයක්. පාසල් දරුවෝ දිහා බැලුවම පෙළපත ඕනෙම ඉස්කෝලේ යන්න. නමුත් පෙළපත ඉස්කෝලේ ගියන්නේ. කියවන්න තියෙන දෙකවත් කියවලා බලන්න දෙපේ ගෙදර ඉන්නකොට. Tamanට ලැබිලා තියෙන පෙළපොත් ටික ඉන්න ගමන් දරුවෝ කියවලා බලන්න. ගෙදරදී නිකම් විවේක වෙන්නකොට පොඩ්ඩක් කියවලා තියන්න. පොත්පත් බලන්න. වැදගත් දේවල් කියවන්න බලන්න. සමන් යොමු කරන්න. දැනුම ලබා ගන්න. හැම දෙයක් පිළිබඳව අවබෝධය ලබා ගන්න ඕන. එහෙම නැති අය ඒවේ වැදගත්කම කියනවට ඒගොල්ලෝ කැමති නැහැ. හොඳට යමක් ඉගෙන ගන්න කියනට කැමති නැහැ. තමන් ලින් මැඩිය වගේ සීමා සහිත අවබෝධයක් තියෙනවා. සමහර අයට කතා කරන්න ගියම වචනවත් පැහැදිලිව උච්චාරණය කරන්න බෑ. කියන දේ පැහැදිලි නෑ අපට. ගිරවමයින වගේ දොඩොන්. කෑම ගහනවා. කතා කරන ගමන් hina වෙනවා. සිනහවෙන ගමන් කතා කරනවා. සිනහවයි කතාවයි. කතාවයි hinaවයි. hinaවයි කතාවයි සමග ඇඹරිල්ලයි, දෙඟලිල්ලයි, උඩ පැනිල්ලයි. ওই ටික තමයි පේන්නේ. ඉතින් මේ ඔක්කොම තිබෙන අඳබාලකම මොලේ නැතිකම පේන්නේ. සමහර අය කතා කරනවා. ඇතම් ඔය අපි දකිනවා ඉතින් යම් යම් ශේත්‍රවලයි ඒ අදාළ ශේත්‍රයට මෙයා කොහෙන්ද ආවේ කියලා අපිට හිතෙනවා. එයාගේ තනතුර බැලුවම එයාගේ කාර්යභාරය අනුව බැලුවම මෙයා මොනවද දන්න කෙනෙක්ද කියලා හිතෙනවා. ඒත් එයා කියනවා. එයා විස්තර කරන්න යනවා. එයා හැම විදියටම දන්න දාත්‍ය ඔක්කොම පෙන්නන්න යනවා. නමුත් ඒක මේකට අදාළ නැහැ. අදාළ මාතෘකාවට සම්බන්ධ නැහැ. අන්න එහෙම තියෙනවා. දැනුවත් බව නැහැ. හොඳට කියවල බලලා නැහැ. මච්චරියස චාග කතා දුක් කතා හතරවෙන්. ලෝභ පුද්ගලයා එයා කැමති නැහැ. දීමනාම පිළිබඳව කියනවට. මසුරු පුද්ගලයන්ට පරිත්‍යාග වීමේ වැදගත්කම කිව්වට පළක් නැහැ. ඒ කියන්නේ දන්නේ අපි දැන් මෙතෙක් කිව්ව කරුණොත් එක්ක බලනකොට ඒ ඒ අයගේ අත්දැකීමනේ ඒගොල්ලෝ දන්න දේ නෙවෙයි කරන්නේ කියන්නේ. ඒ අයට තේරෙන එක. ඉතින් අපි යමක් හේතු ගන්නවන්න හැදුවට එතන පළක් නැහැ. අපි මාන්සි වීම පමණයි. ලෝභකම් කරන්න එපා. මසුරු මල චේතනාව හොඳ එකක් නෙවෙයි. ත්‍යාගශීලී වෙන්න, දන් දෙන්න, ඔවා කිව්වට පළක් නැහැ. දන් දෙන්න කියනකොට කේන්ති ගන්නයි. දෙන්න කියලා කිව්වොත් ඉවරයි. ඒක තව වේග වෙන අය කොච්චර ඉන්නවද? හැබැයි සමහරු වල්පල්. දෙන්න ඕන කෙනාට මේ දෙන්නේ. දේ යුත්තර දෙන්නේ. නොදිය යුත්තර දෙනවා. කරන්න ඕන එක නෙමෙයි කරන්නේ. එහෙම තියෙනවා. ඇත්ත වශයෙන්ම ලෝභකම් කරන්න එපා දෙන්න ඕනේ. ත්‍යාගශීලී වෙන්න ඕනේ. මගේ මාගේ කියන හැඟීම අතහැරලා දෙන්න ඕනේ දෙන්න දෙන්න. මමයි දුන්නේ මමයි ඔක පරිත්‍යාග කළේ මම ගෙන්දා දීප ටික මේව මේව මෙන්න ඕනේ. දුන්නා නම් දුන්න ඉවරයි ආයෙ ඇඟිලි ගහන්න හොයන්ට යන්න එපා. දානමාන ගෙනාවම ඒවා වැළඳුවද මොකක්ද කොලේ කියන එක හොයන්න යන්න බෑ Taman දීලා Taman දීමනාව සිදු කොට ඉවත් වෙනවා. පරිත්‍යාග කිරීමේ ක්‍රියාවලිය හිතලා ඒකන සන්තෝෂ වෙනවා. හැමතැනම එහෙමයි වෙන්න ඕනේ. හැම දෙයක්ම. ලෝභකම් කරන අයට පරිත්‍යාගශීලී වීමේ වැදගත්කම කියලා වශයෙන් කී කී හිතට හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජයග්‍රහණ කරන්න අපි පරිත්‍යාගශීලී වෙන්න. ලෝභී පුද්ගලයාව ජයග්‍රහණය කරන්න ඕනේ අපි පරිත්‍යාග වෙලා අපි දීලා. අන්න එහෙමයි හැමදේම එහෙමයි. එහෙනම් මච්ඡදයාස ඡාග කතා දුක් කතා. මසුරු මල්ල චේතනාව ඇති අයට දීමනාවේ වැදගත්කම පරිත්‍යාගශීලී වීමේ වටිනාකම එව්වා කිව්වට පළක් නැහැ. එයා කැමතිත් නැහැ. දෙන්න කියනට කැමතිත් නැහැ. රැස් කරන්න එකතු කරන්න ගන්නම තමයි කැමති. කොතෙක් තිබුණත් මදි අය කොච්චර ඉන්නවද? මොයකටද දැම්මම. දෙන්න දෙන්න මදි. රැස් වෙන්න රැස් කරන්න මදි. ලැබෙන්න ලැබෙන්න මදි. ඒගොල්ලන් එකතු කරන එක රැස් කරන එක ප්‍රතිග්‍රහණ එක ඒ ගැන තමයි ඒගොල්ලන්ට කල්පනාව. හැබැයි මැරෙන වෙලාවේ ඒව තමයි මතකයේ තියෙන්නේ. අන්න භයානකකම. එකතු කොට කර එකතු කර කර ගොඩ ගගා බොටනි ගගා තැන්පත් කර කර තියෙනවා. දැන් බලන්න අර තෝදේය බමුණුතුමා මහා ධනස්කන්ධයකට හිමිකම් කියපු කෙනෙක්. නමුත් එයා දන් දුන්නේ නැහැ. ත්‍යාගශීලී වුණේ නැහැ. පරිත්‍යාගශීලී නැහැ. එයා මැරුණා. සොනකාත්මී ඉපදුනේ. සොනක භාවය. එතකොට දීපල කෙරේ එයාගේ තණ්හාව වැඩි. දුන්නේ නැහැ පුතාටවත් දුන්නේ. ඉතින් බලන්න සමහර වත්යවලන නිරේධ සංගලදී බොක්කවලන එහෙමයි කරලා තියෙන්නේ. සමාද නූතනේ අපේ සමාජයේ මිනිස්සු අසාමාන්‍ය විදිහට ඒ වගේ වැඩ කරනයි. ඉතින් ඒගොල්ලන් මේ ලෝභ වැඩි. යම් යම් දේපල කෙරේ ඉදකලම් කෙරේ වචපිට කෙරේ ගහකොළ කෙරේ තණ්හාවෙන් ආශාවෙන් ඒවට ඇල්ම දමාගෙන මැරිල ආයතන දෙල පෙරේත භූත ආත්ම ලඟලයි අරගෙන ලඟලයි තිරසංගත වෙලා ඒව ලඟලයි අන් තමන් ඒවට තමයි කැමැත්ත අර අපට කතාවක් හමු වෙනවා එක්තරා ගෙදරක අම්මා තාත්තා දුව හා පුතාලා දෙන්නයි. එතකොට වැඩිමල් පුතා පැවිදි වෙනවා. දෙවෙනි පුතා නිවසේ වැඩ කරනවා. පියා ගොවිතැන් කරන කුඹුරු වැඩ, මව හේන් කොටනවා ගෙවත් වැඩ කරනවා. දුවණිය ගෙවත්තේ පොකුණක් දිහා බලන් ඉන්නවා. අම්මා කැමති හරියට හේනේ වැඩ කරන්න හේනට හරි කැමති. ඒ වගේම ගෙවත්තට හරි කැමති. එයාගේ වැඩේම ওই දෙකේ ඉන්නේ. තාත්තා හරියම කැමති කුඹුරු වැඩට. කුඹරට උඩේ ගියාම කරවල වැටකම් වැඩ. එයා කුඹරට කැමති. නාංගි කැමති, දුවනේ කැමති පොකොණට. එයා පොකොණ දිහා බල බල ඉන්නවා. අවසානයේ මොකද වුනේ? තාත්තා මැරිලා ඌරෙක් වෙනවා. අම්මා මිය ගිහිල්ලා ගැරන්ඩියෙක් වෙනවා. දුව මිය ගිහින් ගැම්බෙක් වෙනවා. මේ තුන්දෙනාම ඒ தත්ත්වයට වැටුනේ. අන්න තමන් තමන් ඇලුම් කළා. කුඹරට ඇලුම් කරනවා තාත්තා. කුඹරෙන් ලෝක එහා කුඹර ගැන පිටත වෙන ලෝකේ එයාට නෑ. අම්මට හේන ගැනමයි. ගෙවත්ත ගැනමයි. උදේ වරුවේ හේන කොටනවා. දවල් වෙනද හැන්ද වෙනකන් ගෙවත්ත වැඩ. ඔය එක තමයි රාජකාරිය. දුවණේක රාජකාරිය එකම එකයි. පොකොණ දිහා බලන්නේ දීම. අවසාන ඵලය මොකක්ද උනේ? තාත්තා ඌරෙක් වෙයි. කුඹුරු යාම අසන්න විනාශ කර කර හිටියා. අම්මා ගැරඬේ හේනේ ගෙවත්තේ දෙක හතර ඇවිද ඇවිද ඉන්නවා. දුව මැඩියක් පොකොරට ආදී ගුරිතමුණා. බලන්න මේ ලෝභකම් කිරීම, තෘෂ්ණාවට පත්වීම, ඇලීම කොයි තරම් අපිව විපතල දානවද කියන අපිට මොනවා මොනවා වේද මම නම් හරි කැමති මේවා. මම මේව කරන්න කැමති, ඒව කරන්න කැමති. ඔව තමයි කියන්නේ. නමුත් ජීවිතේ වැඩි කාලේ වැඩි කාලයක් වැඩිපුරම Taman කලේ කිව්වේ මොනවද? ඒ Taman හිතපු දේ. Taman සිත ක්‍රියාත්මක කරපු හැටි. එතකොට ජීවිත කාලේ පුරාම වැඩිපුරම කලකේ දේ අනුව තමයි ඊළඟ භවය. යාළුවෝ දෙන්නේ කිතිය. ඒගොල්ලෝ පැවිදි වුණා. ඒගොල්ලන් විමුක්තිය ලබන්න. වැඩිසේ ශරීරයට දුක් දෙන්න තීරණය කළා. එකල ධනප්‍රියම අංගයක් තමයි දුෂ්කර ක්‍රියා කිරීම. සත්‍ය ගවේෂී අය දුෂ්කර ක්‍රියාවට බහින්ද තමයි කැමති උනේ. දැඩි ලෙස ශරීරය පීඩාවටපත් කරනවා. ඒක උහුල ගන්න පුළුවන් නම් උතුම් කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. මේ යාළුවෝ දෙන්න තීරණය කළා පැවිදි වෙන්න. මේගොල්ලෝ සමාදන් වුණේ වෘත සමාදන් වීමක්. ඒකලන් එක්කෙනෙක් එළුවෙකුමෙන් හැසිරෙනවා අනිත් කෙනා සොනකයෙකුමෙන් හැසිරෙනවා. දුෂ්කර වැඩ පිළිවෙල. මනුෂ්‍යයන්ට පුළුවන් එළුව වෙන්න, ඌර වෙන්න, කුකුල වෙන්න. නමුත් මේ උත්සාහ කරනවා. මේ දෙන්නට දරගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මැරෙන ඕනම කෙනෙක් උපදින තැන කියනවලු. අපි දෙන්නත් යන්කෝ අහගන්න. දෙන්නම කිය. ඇහුවා අපි දෙන්න මේ විදිහට අඩබ්‍රතහ කුක්කරබ්‍රත සමාදාන් වෙලා ඉන්න ප්‍රතිපත්ති පුරනවා. අපි දෙන්න ඔබ වහන්සේ මේ මේ යන ඔක්කොම අල්ලා උපදින තැන කියනවලු. ඕනම තැනක් ගැන කියනවලු. අපි දෙන්නත් අපි මලාම කවුරු වෙලා ඉපදෙනවද කියලා දැනගන්න. එළු වැඩ කරන එක නෑ. එළු එළු එක්කෙනා සොනක වැඩ කරන කෙනා සොනකෙක් වෙනවා කියන්නේ. ජීවිත කාලේ වැඩිපුරම Taman කරන්නේ මොනවද? කියන්නේ මොනවද? ඊට අනුව තමයි ප්‍රතිසන්දි. ඒ නිසා කරන කලට පාව මීඩියම ඉසේ මෙදෙන කලට දුක් දැඩිවේ ගිරිසි. පව්කම් කරන්න හිතියම. දුර්වල වැඩ කරන්න හිතියම මීට නිකන්ම ප්‍රතිවිපාක අති භයානකයි. එනිසා අර දෙන්නට කිව්වා ඔය දෙන්න අනතුරේ වැටලා ඉන්නේ. ජීවිතේ වැඩි කාලයක් පොලි. එළුව කරන වැඩේ කෙනෙක්. අනිත් එක්කෙනා සුනකයක් කරන වැඩ. එළු වැඩ කරපු කෙනා එළුවේ. සොනක වැඩ කරන කෙනා සොනකේ ඒ හැරෙන්න මුකුත් වෙන්නේ විමුක්තිය ලැබෙන්නේ කොහෙද මොන විමුක්තියද එහෙනම් ජීවිතේ මතක තියාගන්න මං කැමති අරම වෙන්න මෙහෙම වෙන්න මෙහෙම කන්ට ඒව කන්ට මේව බොන්න අරව බොන්න බොන්න කන්න කැමති වගේ ප්‍රතිඵලයක් මතක තියාගන්න ඒ නිසා අපි අමාරු වැටෙන්න හොඳ නැහැ ලෝභකම් කරන්න එපා කියලා කියලා දෙන්න ලෝභකම් කරන්න කරන්න තමා තුළ තෘෂ්ණාව නැති වෙලා මහා භයානක දරුණු ප්‍රේත ආත්මන උපදලා යක්ෂ භවවල ඉපදලා දීලා නැහැ දන් දෙන්නේ නැහැ. දානයක් දීමේ වචකම දන්නේ නැහැ. ඒ නිසා ඒවා අනුමත කරන්න කොච්චර ඉන්නවද ලෝකේ. ඒ ඔක්කොම අල්ලා දීමනා වටනාකම නොදන්න කරන දේවල් වලින් ගොඩ යන්න අමාරුයි. එහෙනම් ජීවිත කාලේ වැඩිපුරම කරන්නේ මොනවද? ඊට අනුව තමයි ප්‍රතිසන්දි. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛත. මෝඩ කෙනාට අඥානවන්ත කෙනාට දුවන නුවණ වැඩි කර ගැනීම දැනුවත් වීම වැදගත්කම ඒවා කිව්වට පළක් නැහැ. දැනුම ලබන්න පෝෂණය වෙන්න, ඒ වගේම දහමින් පෝෂණය වෙන්න, ධාම අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මෙහිමයි. ඒව කිව්වට පළක් නැහැ. ඒවා අහන්නේ නැහැ. ඒ වගේම උගත් වෙන්න, දැනුවත් වෙන්න, Taman දැනුගත් කෙනෙක් වෙන්න කිව්වට පළක් නැහැ. මෝඩ කතාමයි කියන්නේ. කරන තරමක් කරන්නේ අදූරදර්ශී වැඩ. අඥානවන්ත වැඩ ආය හොදන්න බැරි වැඩ. කිසිම විදියකින් මකන්න බැරි දේවල් කරන අය. හරි පුදුම විදියට දුර්වලයි. මනුෂ්‍ය භවයකට ආව මොනක් මොලේ කලඳක් නැති අය. ඉතින් කොහොමද කරන්නේ? දැනුම ඇති අය ඕනේ දැනුම ලබා ගන්න. දැන් උගත් සමාජයට ගියාම කෙනෙක් ඒ උගතුන් ඇසුරේ ඉන්නකොට එයා සුළු දේ පවා හොඳ දේ සුළු දෙයක් හරි හොඳ දෙයක් අල්ලගන්න. එයා ඒක ක්‍රියාත්මක කරනවා. හරියට පොද්දේ රස දිව දැන ගන්නවා වගේ. දිවහා සූපර සංයත. වැන්දර හොදි මාළු පිනි රසද කොන්නද මොකද කියලා දැනගන්න වෙන හත්තියම බොන්න ඕනේ නේ හොද්ද. යාන්තම් බින්දුවත් දිවක ගෑවම එයාට රස දැනෙනවා. ලුණු කොහමද අඹර කොහමද ඔක්කොම දැනගන්නවා. ඒ වගේ උගත් කෙනා පඬිත පුද්ගලයෝ උගතෙක් ඇසුරු කළාම එයා ඉතා සුළු මොහොතකින් හෝ සුළු දෙයකින් හෝ එයා හොඳ දෙයක්ම ඉගෙන ගන්නවා. අවබෝධ කර ගන්නවා. නමුත් ජීවිත කාලෙම උගතුන් මැද හිතයක් වැඩක් නැහැ අනුවන කෙනා. එයා කිසිම දෙයක වටහා ගැනීමක් ලබන්නේ නැහැ. හරියට දබ්බී සෝපර සංයත. හැඬ දන්නේ නැහැ. හොද්දරා. හැබැයි හොද්ද කලවම් කරන්න හැඬ ඕනේ. හැන්දෙන්නේ හැඳි ගන්න. නමුත් හොද්දරා බලන්න හැන්දට බෑ. නෝගත් පුද්ගලයෝ කොටේ උගතුන් සිල්ලතුන් ගුණතුන් මැද හිටියා. හොඳද ඒකෙන් ගන්නෙ නෑ. දැනුම ලබන්නේ නෑ. ඥානෙ බුද්ධිය ලබන්නේ නෑ. කොටේ කියවද ඵලකුත් නෑ. අන්න කොයි තනම් අනුන වැඩ කරනද සමහර මහා උගත් දෙමාපියන්ගේ දරුවෝ. ඒගොල්ලෝ සමහර ප්‍රාථමික සමාජවල දරුවන් කරන ක්‍රියා ඉක්මවා සමහර වැරදි වැඩ කරන දරුවෝ අපි දකිනවා. ඒක හරි කනගාටුයි. දැන උගත්කම් තියෙන්න ඕන. ඥානීය බුද්ධිය තියෙන්න හොඳට පතපත කියවන්න. කියාදන දේ ඉගෙන ගන්න. කම්මැලි නැතුව ඉගෙන ගන්න. ඉගෙන ගන්න කෙනාට අලසකම බහ භයානක කරදරයක්. අලස වීම. මන්ද බුද්ධික වීම. සැපසේ වීම. ඒ වගේම ලෙඩ රෝග වලින් පෙළීම. නිතර නිදා ගැනීම. ඔය වගේ දුර්වල වැඩවලට යන්න පෙරමුණා එයාට ඉගෙන ගන්න බෑ. එයා දැනුම ලබන්නේ නැහැ. උගච්චන පොඩි දෙයක් ඉගෙන ගන්නවා. අතට හමු වෙන කොළේද කඩදාසියද ඒක කියවන්න. ඒක ඒකේ තියෙන දේ දැනගන්න. හොඳට කියවීම අපිට ලැබිලා තියෙනවා. කියවන්න බලන්න ඔක්කොම තියෙන්නේ අපිටයි. අපි බලන්න ඕන. පුස්තකාලවල පොත් කොපමණ තියෙනවද? මොනතරම් පන්සල් වල ත්‍රිපිටක පොත් තිබෙනවද? මකුල් දැල් බැඳලා දූවිලි බැඳලා ඔහේ තියෙනවා. බලන්නේ නැහැ. කියවන්නේ නැහැ. අවම වශයෙන් තමගේ ගෙදර තියෙන ඔය තියෙන පොත දෙක තුනවත් කියවලා බලනවා නම් කොයි තරම් දේවල් තිබෙනවද? එනිසා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. නොවන ප්‍රඥාව වැඩි වුණාම තමයි තමන්ගේ ජීවිත හොඳ මඟකට ගෙන යන්න පුළුවන් තම තිබෙන්නේ. ඒ නැතුව තමන්ට සංසීමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩෙන්න තැන හිතිය වුණා. ඉඳ ඉඳ එක වෙහෙට විඳ විඳ ධම්මනා. මොනතරම් බුදුබණ දේශනා කළත් අහෝ දේවදත් නොතිති මක්පුත. දේවදත්ත හාමුදුරන්ට විමුක්තිය ලැබුණේ නැහැ. සැනසීම ලැබුණේ නැහැ. කොයිතරම් භයානකද බලන්න සසර දුක් විඳින්නට වෙන. දැනුම ලබන්න උගතුම් අසුරු කරන්න, බුද්ධිමතුන් අසුරු කරන්න. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාවන්ත වීමේ වැදගත්කම ඊට අදාළ කතා පළක් නැහැ. දුස්සීල කෙනාට සිල්වත් වීමේ කතා බඩක් නැහැ. අල්ප දැනුම ඇති පුද්ගලයාට බෞද්ධත්ව වීමේ වැදගත්කම කිව්වට බඩක් නැහැ. ලෝභ පුද්ගලයාට පරිත්‍යාගශීලීත්වයේ වැදගත්කම අහන්නේ නැහැ. අඥානවන්ත කෙනාට උගතිකු වීමේ වැදගත්කම යහට පළක් නැහැ. ඒව අහන්න කැමති නැහැ. හොඳ දේ අහන්න කැමති නැති කොච්චර ඉන්නවද? අපේ දරුව දෙමාපියන් කියන දේ අහන්න කැමති නැහැ. ගුරුවරු කියන දේ අහන්න කැමති නැහැ. Tamanට වඩා වයසින් බාල බවද දැනුම ඥානය අධ්‍යක්ීම තියෙන කෙනෙක්ගේ උපදෙසක් අහන්න පුරුදු වෙන්න ඕන. Tamanගේ යට තියෙන කෙනෙක් හෝ හරි දෙයක් කියනනම් සමන් දෙන්න. ඒක තමයි Tamanගේ අරමුණ. සරියුත් මහරහතන් වහන්සේ පුංචි ස්වාමින් වහන්සේ කෙනෙක් Taman වහන්සේගේ පෙන්වා දුන්නෝ අඩුපාඩුවක් සිවුරේ කොනක් බිම ගෑවෙනවා ඒක පෙන්නලා දුන්න හිස් මුදුනේ පිළිගත්තා මොනවත් බුදුහාමුදුරන්ට පමණ දැනුමෙන් දෙවෙනි වන්නේ සැරියත් මහ රහතන් වහන්සේ පොන්ච රාහුල හාමුදුරුව වැලි දෝතක් උඩ දාන මළුවට ගියේ මේ වැලි ඇට ගාන්ට මට අවවාද ලැබෙන්න කියලා. අන්න හික්මීම, හැදියාම, සංගමේ යුක්ත උද්දවේම සත්පුරුෂයෝ, ගුණවතුන්, සිල්වතුන්, උදාර මිනිසයෝ නම් එහෙමයි සවන් දෙනවා. ශ්‍රද්ධාවන්තයි. ත්‍යාගශීලී. බොහෝ දැනුම තිබෙනවා. ගුණනුවණ කියන එක ඉතාම ඉහළයි. සීලවන්තයි. එවැනි උදාන මිනිසෙක් වෙන්නටයි ඕගලන්ට අද දහම් පණිවිඩය. බණ ඇසීමේ පිණින් ඔබට නිවන් සැපම ලැබේවා. අම අපමණයි අත්තකප්පං සුතං ධම්මං එක බණක් ඇහුවම අතකල්පයක් පිං සිදු වෙනවා. ඒ සඳහා දායකත්වයේ ලබා දීමත් නවකප්පන්ත යාචිතෝ දායකත්වයෙන් ලබා දෙමින් ධර්ම දේශනා කරන්නට ආයාචනා කිරීම කල්ප 9ක් ආනිසංස ලබන්නට හේතු වෙනවා. ඒ තරම් දැවැන්ත පින්කමකටයි අද පූර්ණ දායකත්වය ලබා දුන්නේ පින්වන්ත මෙනවිය හෝ මහත්මිය මේට දායකත්වය ලබා දුන්නේ. රැස්කරගත් මහා කුසලය දෙවිවරු අනුමෝදන් වෙත්වා ආරක්ෂක දෙවියන්ට පින් ලැබේවා. ඉෂ්ට දෙවි දේවතාවයන්ට පින් ලැබේවා. අපෙන් සමුගත් මියගේ සියලුම ඥාතීන්ට පින් ලැබේවා. ඔබ අප සෑම දිනාටම ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සෑම දිනාටම උතුම් නිවන් අවබෝධයට මේ මහා පින උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පදන්ති සාදු සාදු සාදු සුපින්නතුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකට නාමලු පුරාණ විහාරාධිශර ප්‍රණිති පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සැමට සමා සම්පූර්ණයි. Thank you.